තව කෙනෙක් ප්‍රශ්නයක් අහන්න හිටියා ගිලිහුණාද නැත්නම් අවශ්‍ය නැති නිසා අයින් වුණාද කවුද ශිරෝමිනවන? නිර්වාණ සර්ණයි ස්වාමීන් වහන්ස. රාසන්න. අවතනගේ ඔව් මගේ අර ෆෝන් එක පොඩ්ඩක් වෙනස් වෙලා ඒකයි මේ පොඩ්ඩක් ගැටලු සහගත. ඇහෙනව නේද ස්වාමීන් වහන්ස? ස්වාමීන් වහන්ස මට ගැටලුවක් නෙමේ පොඩි එතන පොඩි පැහැදිලි කරගන්න එක හරිද කියලා දැනගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ දැන් අපිට ඉෂ්ඨාරම්මණයක් හෝ අනිෂ්ඨාරම්මණයක් ඒ කියන්නේ විපාක විඥානය අරමුණ දර්ශනය අපිට අකුසල සහගත හරි කුසල සහගත හරි ආවොත් අපි ඒ අරමුණේ රසය ඒ විඳින වේලාවට අරමුණු රසය විඳින වෙලාවට අපිට එතන ඒ සංඥා චෛතසිකයත් එතනට යෙදෙනවා නේද ස්වාමීන් වහන්ස? හරියට දැන් සම්බචිත්ත සාධාරණ චෛතසික වල මේ පස්ස වේදනා විතරක් නෙමෙයි සංඥා චේතනා ඔය ඔක්කොම ටික එකතන යෙදෙනවා. එක එක එකවර යෙදෙනවනේ නේද ස්වාමීන් වහන්ස? එකම සිතේ එකවර යෙදෙනවා. එකවර යෙදෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ එතනදී අපි අර සුඛ දුක්ඛ උපේක්ඛා විදීම් වලදී ප්‍රඥාව යොදවලා ප්‍රඥා සහගතව අපි එතනදී ඒ දේ දිහා අපිට බලන්න පුළුවන් නම් අපිට එතන කර්ම සකස් වෙන එක වළක්ව ගන්න අපිට පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒ ඔක්කොම කරන්න පුළුවන් දෙවනුව චක්කු විඥානේ අපිට සබ්බචිත්ත සාධාරණ චෛතසික විතරයි ඒකේ ආයේ ප්‍රඥාව ඇතිකරන්න, සද්ධාව ඇතිකරන්න මොකුත් කරන්න බෑ ඒ සිතේ. ඒ සිතේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ටික විතරයි ඇති වෙන්නේ. ඒ ඔක්කොම කරන්න පුළුවන් ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ වත්තපන ජවන වලදී තමයි ඊටු ටික කරන්නේ එතකොට අන්න එහෙම අපි ඒක දිහා බලලා ඥාන සංප්‍රයුක්තව හිතුවොත් අපිට ඒක කර්ම කර්ම කියන්නේ කර්ම රකල් සකස් නොවි තියන්න බෑ අරහත්ත්වයටපත් වෙනකන් එක්ක කුසල එක්ක අකුසල අකුසල නොවි කුසල පැත්තට හරව ගන්න පුළුවන් ඥාන සංප්‍රයුක්ත කුසල පැත්ත. අපි ඒක දිහා බලන තීරණ ගන්න විදිහත් තීරණ ගන්න විදිහත් එක්ක. ඒතොර එතනදී අපිට අර උපාදාන தත්වෙනුත් අපිට මගහැර ගන්න පුළුවන්. මගහැර ගන්න පුළුවන්. පුළුවන්. එතන ස්වාමීන් වහන්සේ විඥානයේදී අපිට මොකුත් වෙනසක් කරන්න බෑ. එහෙම කාය විඥානයේදී අපිට මොකුත් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ මනෝසාරිකව ඒකට ප්‍රතික්‍රියා දක්වන්න නෑ. ඒක ඒක ඔව් ස්වාමීන් වහන්සේ විපාක විඥානයේදී බෑ තමයි අර එතනදී වේදනාව විඳීමේදී විඳින්න ගිහිල්ලා එතනදී අපි උපාදාන කරගන්න පුළුවන් අවස්ථාව ගැන තමයි මම සඳහන් කරේ. එතනදී වෙනස් කරේ. එතනට තමයි අපිට සති පඤ්ඤා විරිය කියන ඒවා ආතාපි සම්පජානෝ සතිමා මේ ටික අවශ්‍ය වෙන්නේ එතනට. එතනට. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරවන් සරණයි.